ශ්‍රද්ධාව සම්බන්ධ දෙනාතුනි මේක ප්‍රශ්නය මේ ඇයට මහා පොණසෝත්ය ආශ්‍රයෙන් දේශනා දෙකක් අපට කරවුවා මේ දේශනා තුළින් නාම රූප පංචස්කන්ධ ධාතු සහ ආයතන පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කළා ඒ පංචස්කන්ධ නාම රූප වෙන ධර්මයන් අරමුණු කරගෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගැනීමේ කෙසේද කියන කාරණාවත් එහිදී අපි මතකට දෙන්නවා. අද මේ සූත්‍රයේ තවත් ඉතිරි කොටසක් විස්තර කිරීමටයි අප අදහස් කරන්නේ. මහා පුණ්‍යම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්න 10ක් සහ ඒට දී ඇති පිළිතුරු දැක්වෙන්නේ එක ප්‍රශ්නයක් අද බුදුරජාණන් වහන්සේ විස්තර කර ඇති ආකාරයේ ඒසා කරලෝ මෙයාට පැහැදිලි කර දීමටයි අපි අපේක්ෂා කරන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා කෝසෝ බන්තේ හේසෝ කෝපච්චේ රූපස්සංගස්ස පඤ්ඤාකනාය. කෝහේසු කෝපච්චේ වේදනාස්සංගස්ස පඤ්ඤාකනාය. කෝහේසු කෝපච්චෝ සංඛාරස්සංගස්ස පඤ්ඤාකනාය. මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකස්කන්ධය දැනීමට හේතු වන්නේ කුමක්ද? ප්‍රත්‍ය වන්නේ කුමක්ද? වේදනා ස්කන්ධය පනවා තිබෙන්නේ කුමන හේතුවක් හෝ කුමන ප්‍රත්‍යක් නිසාද? සංඥා ස්කන්ධය දැනීමට හේතු වන ප්‍රත්‍ය කවරේද? නැත්නම් හේතුව කුමක්ද? මෙලෙසින් සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධයයි පැනවීමට හේතුව සත්‍ය කුමක්ද? මේකයි අසංගත ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාරනවා සක්කාරෝපෝ වික්ඛු මහා භෝතා සක්කාරෝ මහා භෝතා හේතු චත්තා චත්තාරෝපෝ මහා භෝතා හේතු චත්තාරෝපෝ මහා භෝතා පච්චෝ රූපස්සංගක්ඛ පඤ්ඤාකනායි. ඒ කියන්නේ මේ රූපස්කන්ධය දැනීම සඳහා හේතු වන්නේ සත්‍ය වන්නේ චක්කාරෝ මහා භෝතා සතර මහා භෝතයන්. ඒ සතර මහා භූත කියනකොට මෙයාට අවබෝධ වෙනවා පඨවි ධාතු ආපෝ ධාතු සහ තේජෝ ධාතු වායෝ ධාතු කියන මේ මූල ධාතු හතර මහා භූත වශයෙන් හඳුන්වන බව. මෙයාට මහා කියන වචනේ පාවිච්චි කරන ලබන්නේ විශාල වශයෙන් පහළ වෙන නිසා මහා කඳුවාගේ නැත්නම් මහා පර්වතයේ නැත්නම් මහා සාගරයේ මහා පොළොවේ අති විශාලව පහළ වෙන නිසා මේවට මහා කියන වචනේ කියනවා. බෝධ කියන වචනේ ප්‍රකාශ කරන්නේ යම්නම් ද්‍රව්‍ය වශයෙන් හෝ යම්නම් සත්‍යයන් වශයෙන් සත්‍යය මුලා කිරීමට හේතු වෙන නිසා නැත්නම් මුලා කරගැනීමට හැකියාවක් ඇති නිසා ඒවට භූතය කියලා කතා කරනවා. මෙන්න මේ පඨේ යාකෝ තේජෝ ආයෝ කියන ධාතු හතරේ මූල ධාතු මහා භූත හතර නිසා රූපස්කන්ධයේ පැනෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළා. නැත්නම් රූපස්කන්ධයේ පැනවීමට හේතුව ප්‍රත්‍ය වන්නේ මේ කියන සතර මහා භූතයන් කියලා ප්‍රකාශ කොට වදාළා. මේ දන්නවා මේ ලෝකයේ සෑම රූපේ දහසක්ම සෑදී ඇත්තේ මේ මූල ධාතු හතරෙන් බව. මේ මූල ධාතු හතර සත්‍ය අනුනා කරන සත්‍යම් වශයෙන් පෙන්වන කරන යම් යම් දේවල් වශයෙන් පෙන්වන කරනවා. මේ මූල ධාතු හතරේ විවිධ සංයෝගයන් අනුකූලව මේ වත් බාහිර වස්තු වල විවිධ වෙනස්කම් අපට දක්නට ලැබෙනවා. විවිධ පාඨ වර්ග හත පාඨ සහ පාඨ නිම් පාඨ ආදී විවිධ පාඨ වර්ග දෙස්සන්නේ මේ සතර මහා භූත ධර්මයන්ගේ සංයෝජයන් සංයෝජනයේ ඇති වෙනස්කම් මත එලෙසින්ම විවිධ රස වර්ග අපිට විස් වෙනවා අපි දකිනවා ඒ විවිධ රස ඇතිවන්නේ ඒ සතර මහා භූත ධර්මයන්ගේ සම්මිශ්‍රණයන්ගේ තියෙන විවිධත්වය මත ඒ වගේම විවිධ ආකාරයේ රූප අපට දක්නට ලැබෙන ඕලාරික වූ සුකුම වූ දේවෝසු මුද්දු න්‍යාදී විවිධාකාර වෙනස්කම්ේ රූපස්කන්ධය වල දක්නට ලැබෙනවා ඒ ඒ සතර මහා භූතයන්ගේ සංයෝජනයේ තියෙන විවිධ වෙනස්කම් මත සිදුවනවා මෙලෙසින්ම සත්‍යයන් වශයෙන් හෝ පුද්ගලයන් වශයෙන් හෝ පෙන්වමු කරමින් මේ සතර මහා භූතයන් අප සත්‍යව මනාවට පත් කරවන ලබනවා මේකට මුලදී මා කියවා මතකයි සංස්කරණාව ගැන වචනයක් දෙකක්. මේ සතර මහා භූත ධර්මයන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ඒක රාශී වෙලා ඝන භාවයට පත් වෙලා එක් එක් සතහන් ආකාරයෙන් පෙන්වන කරන නිසා එහි කියන යථා තත්ත්වය මෙහෙතනට තේරුම් ගන්නට බෑ සත්‍යංග අවබෝධ කරන්නට බෑ ඒ ඝන සංඥාවන් ඇති නිසා අපේ ධර්මයේ කියවා මතකයි මේ gadot එකක් ගත්තොත් අපිට ඒක gadol කැටයක් වශයෙන් දෙස්නවා නමුත් ඒ gadol කැටය සම්පූර්ණයෙන්ම කුඩු කළොත් ඒ ඇත්තේ ඒකාක්ෂයම වූ පඨවි ආදී ධාතු කොටස් බව පස් කොටස් දෙනවා ඒ පස් කොටස් අධික වශයෙන් පඨවි කොටස් තියෙනවා ඒ ආපෝ ගතියක් තේජෝ ගතියක් වායෝ ගතියක් තියෙනවා මේ කොටස් අතරේ සංයෝගය එක්තරා කටහඬකට අනුව සැකසී ඇතිට අපට ඒක දේශනා gadol කැටයක් වශයෙන් ඒ ගැටොල්කටේ සදන නදන පස්තිකින් අපි ගැටොල්කටේ නෙමෙයි මුළු කැටේක ස්වරූපයෙන් මේක සැකසවා නම් අපට ඒක දෙස්සන්නේ මුළු කැටයක් වශයෙන්. ඒ මුළු කැටේ සහ ගැටොල්කටේ තියෙන එකම වශයෙන් සම්මිශ්‍රණය කරගත් පස්තිකක්. ඒ කියන්නේ මෙන්න තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ ආයෝ ධාතු හතරේ. නමුත් මේ සත්‍යන්ත මේක තේරුම් ගන්නට බෑ මේ ශ්‍රී ඝන වශයෙන් ඉස්සලාසී වශයෙන් දෙමින් සිටින මොනා කරන නිසා මේ සතර මහා බුද්ධ ධර්මයන් එම නිසා ලෝකාවචරය දැනගන්න ඕන ඝන විනිත් භෝගය කරනවා කියලා කියනවා මේ ඝන සංඥාව නැති වෙන ආකාරයෙන් භාවනාව දියුණු කරගන්න. ඒ කියන්නේ ඒ බඩෝකේ සම්පූර්ණයෙන් කුඩු කලාට පසු පිටිභාවයට පස් භාවයට පත් වුණාට පස්සේ එන්නේ දක්නට ලැබෙන්නේ ගඩොල් කැටයක් කියලා දෙයක් ඒ දක්නට ලැබෙන්නේ ඒ ධාතු හතර පමණයි. මේ ධාතු හතර එක්වීම නිසා එසේ ඒක රාශී වෙලා යම් ආකාරයක යම් හැඩයකට අපට පෙන්වන්න කරන ලබන නිසා ඒක ගඩොල් කැටයක් වශයෙන් හෝ උල් කැටයක් වශයෙන් හෝ දිස්සුවාට ඒ සත්‍ය වශයෙන් නැත්තේ මේ කියන මූල ධාතු හතරේ කියන අවබෝධය ඇති කර ගන්නට ඕනේ යෝගාවචන විසින් ඝන නිරෝධය කරන්නට ඕනේ ඝන සංඥාව විස්තරවා කරන්නට ඕනේ ඒ බාහිර අත්පාලික අදීනී වස්තුන් ප්‍රමණක් නෙවේ මේ පණ ඇති සදීනී වස්තුන් කෙරෙහි ඒ ධනමිනි භෝගයේ සිට කරමින් රට සංඥාව සිඳ ගන්නට අප සමත් වන්නට ඕන අප මේ සතර මහා භූතයන් වෙනස් හැදෙනවා මේ රූපස්කන්ධය අරගෙන තමයි මම කියා හෝ ගහන්නක් කියා හෝ සත්‍යයක් කියා හෝ නැත්නම් මගේ කියා හෝ බොහෝ විට ග්‍රහණය කරගෙන සිටින්නේ මේ අය දැකලා ඇති අනන්තවත්නේ මත්කඩවල විකුණන්න තියෙන මේ ආකාර මත්වර්ග. අරකුන්ගේ මත්, එළුවන්ගේ මත්, ඌරන්ගේ මත් මේ ආදී විවිධ මත්. මේ මත්වර්ග දැක්කාට පස්සේ කිසිම කෙනෙකුගේ හිතට සංඥාවක් ඇති වෙන්නේ නැහැ මේ හරකුගේ මත් දැක්කාට පස්සේ මෙතන හරකෙක් තිබුණා කියලා. ඌරෙකුගේ මත් දැක්කම මෙතන ඌරෙක් තිබුණා කියන හැඟීම නැත්තම් මෙදුගේ නම් මෙතන එළියෙක් තිබුණා කියන සංඥාව නැති වෙනවා. එතන තිබෙන්නේ මේ වගේ මස් කියන සංඥාව සමාජයේ පිටට ඇතුල් වන්නේ ඇතිවන්නේ. ඒ මස් කියන සංඥාවේ විස්තරයේ කොටස් අපේ එදා විස්තරල බැලුවොත් ඒ මස්වල තිබෙන අපේතනණයක් හා වතුර ගතියක් ඒකේ තියෙන ආපෝගති ඒ රක්ණයක් කොටේ තලස් තිබෙන අයකේ තිබෙන තේජෝ ගතිය ඒ මාස්ටර්දලේ තේමිලා තිබෙන්නේ හැකිනලා වේවිලා නෙවේ ඒ තේමිලා හැකිනලා තිබෙන්නේ කියන වායු ධාතුව නිසා ඒ මාස්ටර්දී මාස්ටර්ල වසර ගතිය ආදී සම්පූර්ණයෙන්ම සිඳලා දැම්මා නම් මේක පස් භාවයට පස් කරන්නට පුළුවන් දර්ශනක් වාගේ දියලා දියලවා හරින්නට පුළුවන් ඒක ඒ කියන පට වේ ධාතුව මේ මස් වශයෙන් දික්කනෝ ඒ මස් මස් කියන සංඥාව වෙනුවට අපට ඇති කර ගන්නට පුළුවන් නම් ඒ පිළිගන්නේ පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව කියන අර මස් සංඥාවෙන් බැඳී සිටින පුද්ගලයාට වඩා ඒ පුද්ගලයාගේ සිත මනස උසස්. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරක් දෙනා මස් කියලා දෙයක් නැහැ. මේ කතා මනීමට ප්‍රථමයෙන් ඒ මරා අමකටවා මෙසේ කඩේට ගෙන එන්නට ප්‍රශ්නයයි. ඒ ප්‍රකාරයේ සිරුර තුළ තිබුණේ ඔය කියපු ටික වෙන දෙයක් නෙවෙයි. ඔය මත් කොටස්මයි ඒ ප්‍රකාර බණ පිටින් සිටීදී මර අමකටන්නට ප්‍රශ්නයෙන් තිබුණේ. ඒ කොටස් අරගෙන තමයි අපි ඒ සත්‍යයන්ද මේවා මොන ඕරණ්‍ය කුකුලණ්‍ය ආදී වශයෙන් කලපොන්නේ දුවන් ආදී වශයෙන් සංඥාවලින් මුලාවට පත් වෙනවා. ඒ සම්ම ගලවා ඒ ඇතුලේ තියෙන ඒ මස් කොටස් තමයි ජීවත් වන්නට ජීවත් වන කාලයේ සත්‍යයේ ශරීරයේ තුල තිබෙන ඉලමනම් ඒ ජීවත් වන සත්‍යයේ ශරීරයේ තුල තිබෙන්නේ අමුතිකයක් නෙවෙයි පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව ආයෝ ධාතුව මේක අවබෝධ වන්නට ඕනේ මේ සත්‍යයන්ට පමණක් නෙවෙයි ලෝකේ අදී වස්තුවලදත් තේනා ජීවිතේන්ද්‍රයේ රූපේ කියලා එකක්. ඒ කියන්නේ ජීවත් කරමින් එක් පක්ෂයක් තිබෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරට. දැන් ගහක අත්තක් අපි කැපුවොත් ඒ අත්ත මැල වෙනවා. ඒ ගහේ තිබෙන විට ප්‍රාණවත් භාවය ප්‍රබෝධමත් භාවය කන තිබෙන ස්වરૂපයක් තිබුණාට ගහ අත්ත කැපුවාට පස්සේ මලානික භාවයට පත් කරන්නේ එහි තියෙන ජීවිතයේ රූපේ නැති යාම නිසා ඒක වෙනස් ස්වરૂපයකට විසල්ලාමයකට පත් වූ නිසා සෑම අජීවී සජීවී පතරේ ආදී ධාතු කොටස් වල මේ කියන ලද ජීවිතේන්ද්‍රය රූපයේ අවශ්‍යම. ඒ ජීවිතේන්ද්‍ර රූපය නැතිවීමෙන් හෝ වෙනස් වීමෙන් ඒ දුක්තන වස්තුව සත්‍ය වෙනස් ස්වરૂපයකට විපරිණාමයකට පත් වෙනවා. ඒක ධාතු වල ස්වરૂපයක්. එතකොට සතාගේ කාණයේ තිබුණත් නැතිබුණත් ඒ ජීවිතේන්ද්‍රයේ රූපයේ තිබුණත් නැතිබුණත් ඒ සතාවේ සිරුර තුළ තියෙන සිරුරනේ සිරුර තුළ තිබුණේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් හතර කියන අවබෝධය ඇතිවන්නට ඕන. ජීවිතයේ රූපේ තියෙන සංකේතයක් නෙමෙයි මේ පඨවි ආදී ධාතු හතරේ සංයෝගයේ නිසාම ඒ තුළින්ම ජනිත වන තවත් උපාදාන රූපයක්. ඒ කියන්නේ මේ ඵලයක් වශයෙන් උපදින තවත් ශෝක කොටසක්. එම නිසා ජීවිතයේ රෝගයක් ඒ මූල ධාතු හතරෙන් ප්‍රතිවිපාකයක් ප්‍රතිඵලයක්. මේ සත්‍යයේ සිටේ පිරුඩ මෙලෙසින් අපට ධාතු වශයෙන් සම්මස්නේ කාණ්ඩ හැකියාවට පසු සමාගයේ රූපස්කන්ධය මෙලෙසින් මේ ධාතු හතරෙන් නිර්මිත වී ඇති ආකාරය අවබෝධ කරගන්න උත්සාහ ගන්න ඕන. දැන් මම දැකලා ඇති මේ සමහර ළමයින් වාගේ තුන්ති ළමයින්ගේ තුවාල සිදුවී තිබෙන හැම ගැලේකට හැමන්නේ. ලේ පාටට මත් ඒ දිස්නා තුවාල වල පිළිකුල් සතු පාටට වෙයි දිස්නවා. මේ සම ගැලෙව්වාට පසු සත්‍යයේ අර හරකෙක්කෝ සත්‍යයක මරලා හැමගල්ලා මස් කඩේ එළල එල්ලා පිටින්න ඒ අපේ මේ මතකෙකින් සිදෙන හැම සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළොත් දිස්සන්නේ ඔය කියපෝ සතු පාටද දිස්සෙන මත් කොටස් තමයි. ඒ මත් මත දෙකෙන් මේ දෙකක් තෝන් දෙනවා මේ ඇ දැකලා ඇති කඩවල තියෙන මත් වල මේ දෙකක් තෝ තිබෙන පහ පාටද බොරු නිකන් කුණු බඩට වෙන කොටසක්. ඒ මේක කොටස් දෙක බලලා අපි මේක සත්‍යයක් මේක ගැන්නේ මේක පොලිසියක කියලා අපි කතා කරන්නේ. අපේ කේසෙකට තුලක් මේ මේක කොටස් දෙකම හැමදේම මහාකාය දුක් ගොඩාක් තිබෙනවා ඒ ස්වැරේ අල්ප වශයෙන් පවතිනවා. මේ මේක කොටස් හෝ නැත්නම් මේක යටින් තිබෙනා වූ මේ මාස් කොටස් වල නැත්නම් අනිත් ශරීරයේ ඇති කොටස් වල පවතිනා වූ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව කියන ධාතු හතර සත්‍ය වන්නේ නැහැ. ඒ සම සම්පූර්ණයෙන්ම ගැලෙවුවා නම් අපගේ ඊට පස්සේ දේශකන්නේ මත්සද දිවෙන ස්වરૂපේ ඒ මත්සද දෙස බලලා කිසිවෙක් කතා කරන්නේ මෙතන ගැහණක් හිටිනවා මෙතන පිරිමෙක් හිටිනවා මෙතන හස්ත්‍රයක් හිටිනවා නේද ඒ මේ ස්වરૂපේ දැන් අපට අවබෝධවන්නට ඕන මේ ශරීර අභ්‍යන්තරයේ සම්පූර්ණයෙන්ම පඨවි ආකෝ තේජෝ වායෝ ධාතු අතරින් නිර්මිත වී තිබෙන්නේ කියන අවබෝධය දැන් ඇතිවන්නට ඕන. මේ සංස්කාරයෙන් නැත්නම් මම කියලා කෝ නැත්නම් ගැහණියක් වශයෙන් හෝ පිළිමයක් වශයෙන් හෝ දෙත්තල වැරදි අවබෝධයකින් පැටලී සිටින්නේ මේ මතු පිට සමයේ මේක වැටි යන නිසා. මේ 14 හතරේ ස්වરૂපේ තමයි ඒ මතු පිට පුස්තිය, ඒ කියන්නේ මතු පිට තත්ත්ව මතු පිට ස්වરૂපයේ උපමට්ටම පැහැදිලිව තිබෙනවා. දහක කොළයක් දැක්කත් ඒකේ මතු පිට ස්වરૂපයේ උපමට්ටම් එනදේ. දමක ගෙඩියක් දැක්කත් ඒකේ ස්වરૂපය හැමයි. දමරි ගෙඩියක්, බාහුල ගෙඩියක්, ඇපල් ගෙඩියක් ඕන එකක් ගත්තොත් ඒ මතක තත්ත්වය සින්දුවට, උපමාසංවට වේදා පිටන ඒ ධාතුවල ස්වરૂපය. මේ අපගේ ශරීරයේ සමස් මෙලෙසින් වේදා පිටන්නේ ඒ ධාතුවල ස්වરૂපය නිසාමයි. මේ සමේ කොටස් හත්තු වර්ග කිහිපයක් තිබෙනවා. යටින්ම දක්වත් තියෙනවා ඊට පස්සේ දක්වත් තියෙනවා තව දක්වත් තියෙනවා උඩින්ම තව දක්වත් තියෙනවා මේ දැකලේට ඇඟිලිම කැපුණත් එහෙම ටිකක් කරම ගැඹුරට තනිකර තුන පොල් කැල්ලක් සුදු පාට හමක් තියෙනවා මම දෙනක් දැක්කම එන්නලා නරුම මිනිහෙකුගේ දෙන්නේ තියෙන සහ දොස්තර මහත්තයෙක් ගැලෙව්වා එතන හිටපු වෛද්‍ය විද්‍යාලයේ සුසඳ පෙන්වීම සඳහා ඒ තනිකර සුදු පාට සම පමණක් ඉතිරවන්නට උදසම පමණ මුළු බයිබල වටේම තිබුණේට ගැලේ. ඊට පස්සේ මුළු දෙල්ලම දිස්සුනේ කුණු උණු පොල් කෑල්ලක් වගේ අතිශයින්ම අපිරිසිදු ස්වරූපයෙන් අපිරිසිදු යුගුත්සා ජනක පිළිකොල් සහගත ස්වරූපයෙන්. ඇත්ත වශයෙන්ම මේක අල්ලන්නට, සිඳින්නට තිබා අල්ලන්නටවත්, දකින්නටවත් හැකියාවක් නැහැ. ඒ සත්‍යයේ මේ ජීවිතන අපගේ චිරවේතුලක් පවතිනවා. ඒ සම ඒ සුදු පාට කියන සමේ තියෙන පටවිය ආපෝතේ දෝවාය කියන ධාතක. අපේ මේ සමේ මතු පිටින් ඔපමට්ටම් වගේ ලක්ෂණට වාගේ දෙන්නේ කුඩු සමක් කියන එකයි. සාම කියන කුණ කුඩු සම කියලා එකට කියනවා ගමේ ගොඩේන්නේ. ඒ කුණ සම කුඩු සම කියන එක ඉවත් වී ගියා නම් මේ කියන ලක්ෂණ අපිට දැක්කන්නේ නැහැ. ඒ කුණ සමනේ දැකලා ඇති මේ යමක කපලාත් පය වැඩිනාට පස්සේ සම්පූර්ණයෙන් ගැලවි යන ගැලවි ගියාට පස්සේ ඒ ගැලවි ගිය කොටස් එකතු කළා නම් ওই කියන ලක්ෂණ ඒ කොටස් වල දෙස් ගන්න ඒ ගැලවි ගිය කුසම සම්පූර්ණයෙන්ම ශරීරේ පුරා ඇති කුසම දලවා ඉවත් කළා නම් එහි ඇත්තේ ඔය කියන පඨවි ධාතුව මොහා පොතේ දෝවායේ කියන ධාතුවට ශරීරයේ මත පිට සිට ශරීරයේ අභ්‍යන්තරය දක්වාම මුළුමනින්ම පඨවි ධාතයෙන් ආපෝ ධාතයෙන් තේජෝ ධාතයෙන් වායෝ ධාතයෙන් නිර්මිත වී තිබෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ චක්කාරෝපෝ වික්ඛු මහා භූතා හේතු චක්කාරෝ මහා භූතා පච්චයෝ රූපස්කන්ධස්ස සංඥාකනාය කියලා. මේ රූපස්කන්ධේ පැනවීමට හේතු වන්නේ රූපස්කන්ධේ පැනවීමට පත්‍ය වන්නේ මේ මහා සතර මහා භූතයන් කියන එකයි උන්වහන්සේලා ප්‍රකාශ කොට වදාළේ. එතකොට අපට අවබෝධයක් ඇති වෙනවා නම් මේ රූපස්කන්ධය තුළ පවතින්නේ මේ කියන ධාතු හතර පමණක්ය කියන අවබෝධය ඇති වෙනවා නම් එනිදී මේ රූපස්කන්ධය කෙරෙහි තියෙන ආත්මීය සංකල්පය ඒ නැත්නම් මම හෝ මගේ කියන සංකල්පය ඒ නිදිහි යාමට එය දෙහිම උපකාර වෙනවා මේක අවබෝධයෙන් දකින්නට ඕනේ දැන් මේ රූපස්කන්ධයේ ඇතුණු අවස්ථයේ අස්ථාවේ පටන් මේ මොහොත දක්වා පවතින ඒ පවතින ආකාරය දැකීම තුළිනුත් මේ සතර මහා භූතයන් නිසා මේ රූපස්කන්ධයේ පැනගෙන බව ඇති වෙන ආකාරය දකින්නට පුළුවන් වෙනවා. අප මල් පළමුවෙන් මෞකසට බිහි වෙන විට කල රූප අවස්ථාවේදී ඒ කල රූප අවස්ථාවේ තිබුණේ භවතා පියාගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටස් හතරක්. ඒවා බාහිර වශයෙන් මේ වූ ධාතු කොටස් හතරක්. ඊට පස්සේ මේ කොටස් වැඩි වුණු වැඩි වුණු මම ගන්න ආහාර පාන නිසා එහි තිබෙනත් පට ඒවා පෝෂීදෝ වායකින් ධාතු කොටස් හතරක්. දිවුවාට පස්සේ මේ කටේ දක්වා මේ ශරීරයේ පවතින්නේ ඒතර බාහිර වශයෙන් අපේ ශරීරයට ඇතුල් කරන ලද කනබන දේවල් නිසා ඒ කනබන දේවල් වල තියෙන පඨවි ආපෝෂීදෝ වායෝ කියන ධාතු හතරේ එතකොට මේ ශරීරයේ නිර්මිත වී ඇත්තේ බාහිර වශයෙන් ගන්න ලබන පඨවි ධාතුන් ආපෝතේජෝ වායෝ කියන ධාතු තුනෙන් මේ සියලුම ධාතු හතරෙන් මේක පිළිබඳ වැටහීමක් ඒ කියන්නේ ලක්ෂණ අවබෝධයක් නෙවෙයි අපට අවශ්‍ය වෙන්නේ මේක මොනවයි කියලා තේරුම් ගැනීම නෙවෙයි ඇත්තෙන්ම මගේ මේ ශරීර කෝධරමේ රූපස්කන්ධය බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් නේද නිර්මිත වෙලා තිබෙන්නේ ඒකට පොතේ මම කිව්වත් මගේ කියලා මම ගත්තත් ඒක වැරදි නේද කියන අවබෝධය ඇතිවන්නට ඕන මේ රූපස්කන්ධයේ මුලින්දම ඇතුළේ බාහිර පටවිය ආදී ධාතු වලින් දැන්ති දෙන්නේ බාහිර පටවිය ආදී ධාතු වලින් මේ ධාතු අතරේ නේද මේ රූපස්කන්ධයේ මෙතෙන් නිර්මිත වී තිබෙන්නේ ඒකට මම කියා ගැනීම මගේ කියා ගැනීම කොච්චරනම් වැරදි අවබෝධයක්ද කියන සත්‍යස් අවබෝධය සමාජයට ඇතිවන්නේ නැත්නම් මේ කියන කාරණාව ගැන යම්සම් සතහන් මාත්‍රයක් දැනීම මාත්‍රයක් ඇති වීම කිසිසේත්ම මේ රූපස්කන්ධය තුළ පවතිනා වූ ආත්ම සංඥාව කැදීමට ඉවහල් වන්නේ නැහැ. එනිසා ඒ අවබෝධය ඇති කරගත වෙනවා. යම් කිසි කෙනෙකුට මේ අවබෝධය ඇති වූාට පසුව මේ රූපස්කන්ධයේ තිබෙන ධාතු හතර වෙන් කරන්නට පුළුවන් නම් සමාධිමත් සිටගෙන අපි මේ රූපස්කන්ධයේ තියෙන 17ක් විස්තර කළා ගිය සතියේ විවිධ ආකාරයෙන් ඒ 17ක් කොටස් විස්තර කරන්න මෙන්න කරන්නට පුළුවන් නම් සම්පූර්ණයෙන්ම එවිට අපේ රූපස්කන්ධය අපේ සිතට නොඇතිවි ශූන්‍යතාවයකට සිතපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ බව ප්‍රකාශ කළා කියන 18 බංග සූත්‍රය වෙන සූත්‍රවල මේ ධාතු හතර වශයෙන් ඒකේ ආකාශ ධාතුවක් තියෙනවා ධාතු වශයෙන් විස්තර කරන මේ වෙන් කරන විට අත්තාපරම් විඥානං ජීවාවසිත ඊට පස්සේ විඥානයේ පමණයි ඉතිරවන්නේ අහතේ සිට පාවෙන ආබඳ සත්‍යයක් රූපස්කන්ධය ලැබෙන යන පස්සය. හරියට හතර දිනක් එකලම් හිටගෙන ඉඳලා ඒ හතර දිනා හතර පැත්තට ගියාට පස්සේ ඒ හිතගෙන හිටපු තැන කිසිවක් දිස්වන්නේ නැතුව හිස්ස රූපයකට පත් වුණා. අන්න ඒ ලෙසින් මේ රූපස්කන්ධයේ නිර්මිත වී ඇති මේ ධාතු අතරින් තියෙන අවබෝධය ඇති කරගෙන ඒ ධාතු අතර තුළ සත්‍යයක් ආත්මයක් මම කියලා කෙනෙක් නැති බව අවබෝධ කරගෙන ඒ ධාතු අතර සම්පූර්ණ සමාධිමත් සිතකින් නුවණ නුවණකින් විචව ප්‍රඥා ඇතිකින් සම්පූර්ණ කරන්නට හැකි වුවොත් එහිදී මේ රූපස්කන්ධය සමාගයේ සිට නොමැති ශූන්‍ය දර්ශනයක් සමාජ අත්දැකීමට පුළුවන් වෙනවා. මේ බව බුදුරජාණන් වහන්සේ ආනන්ද සප්පාය සූත්‍රයේ පවා පෙන්වන්න කරලා තියෙනවා. මේ 14ක් වශයෙන් මේක දකින විට එක්කෝ අනුසාවට ධානයකට පිටපත් වෙනා නැත්නම් නිවනට පිටපත් කරගන්නට හැකි වෙන බව ඒ ආනන්ද සප්පාය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරලා තියෙනවා. එනිසා මේ 14 වශයෙන් අවබෝධ කිරීම ගැන මන අවබෝධයක් අපට තිබෙන්නට ඕනේ අපි ඉදිරියේදී ධර්මමනස්කාර භාවනාව මේ ආයත ප්‍රගුණ කරන විට මේ ගැන පැහැදිලි අවබෝධයක් සත්‍යස්ස අවබෝධයක් සමහර විට ඇතිවන්න පුළුවන්. එතකොට සමාහට පුළුවන් නම් සමාධිය ප්‍රඥා වේදනා මේ ධාතු හතර ශරීරයේ රූප කොටස දෙක බලලා ඒ රූප කොටසේ තියෙන ධාතු හතර දෙකෙන් වෙන් කරන්න උත්සාහ ගන්න. එසේ උත්සාහ ගත්තොත් ඒක සාර්ථකව මේ රූප සංදේශයකට නොබිටින් යන්න පුළුවන්. නැත්නම් මේ රූප ස්කන්ධයේ පැනවීමේ හේතුව මූල ධාතු හතරයි මහා භූත ධාතු හතරයි කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නා ඉතලා ඒක එනමයි. එතකොට මේ මූල ධාතු හතර නැතිනම් රූප ස්කන්ධයේ තියෙන මමයා සිටිනවද කියන අවබෝධය ඇති කරගත්තා. ඒ කියන්නේ රූපස්කන්ධයේ පැහැවෙන්නේ රූපස්කන්ධයේ නිර්මිත වන්නේ මේ කියන සතර මහා භූත ධර්මයන් තිබෙන නිසා. මේක තමයි මම කියලා අපේ කියලා මගේ කියලා සත්‍යයක් කියලා අපි ගාමණය කළේ කෙසේ වෙතත් මේ සතර මහා භූත ධර්මයන් නැත්නම් පතරේ ආපෝතේජෝ ආයෝ කියන ධාතු හතර නැත්නම් මේ රූපස්කන්ධ නැමැති මමයා සිටිනවද කියන අවබෝධය හදවතට පැහැදිලිව තේරුම් ගන්න විට මම කියලා රූපස්කන්ධය තුළ මගේ ආත්මය කියලා ගන්නට සිතුවක් නැතිවම අවබෝධ වෙයි. එහිදී සිත ශූන්‍යතාවයකට පත් වෙනවා. මේ සියලුම හේතුඵල වශයෙන් මේ පංචස්කන්ධයේ හේතුන් දෙතනියුම් විග්‍රහ කරමින් දැකිය යුතු වන්නේ අන්තිමයක් නිසා නෙවෙයි මේ පංචස්කන්ධය තුළ පවත්නා වූ පංචස්කන්ධයේ කිරුණි පවත්නා වූ අස්මිමානේ නැත්නම් මම කියන හැඟීම සක්කාය දිට්ඨිය වෙන සංගෝණේ ධර්ම ප්‍රහාණය කිරීමට උපකාර වන නිසා. එතකොට රූපස්කන්ධයේ පැනවීමේ හේතුව මොකද්ද? සත්‍යාරෝ මහා භූතා මේ සතර මහා භූත ධර්ම සතර මහා භූතයන් නැත්නම් මේ කියන රූපස්කන්ධයක් නැහැ. සතර මහා භූත ධර්ම නැත්නම් මේ මම කියලා ගන්න ලබන රූපස්කන්ධයේ තිබෙන්න හැකි කමක් නැහැ. මෙන්න මේ නැති බව කියනවා නම් හිත ශූන්‍යතාවයකට පත් වෙනවා. ඊළඟ කාරණාව වේදනා ඛණ්ඩය. කෝ හේතු කෝපච්චෝ වේදනා ඛණ්ඩස්ස පඤ්ඤාපනාය. වේදනා ඛණ්ඩයේ පැනවීම සඳහා කුමක්ද හේතු වන්නේ කුමක්ද ප්‍රත්‍ය වන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදානා පස්සෝ හේතු පස්සෝ පච්චෝ සූපස්සංගස්ස පඤ්ඤාපනාය. මේ රූපස්කන්ධය පැනවීම සඳහා හේතු වන්නේ පත්‍ය වන්නේ පත්‍යයයි. වේදනාස්කන්ධය පැනවීම සඳහා හේතු වන්නේ පත්‍ය වන්නේ පත්‍යයයි. ඒතකොට පත්‍ය කියනකොට මේ ඇයිද සමහර විට හැඟෙන්නේ මේ අපේ ගමක් පසින් ඇල්ලුවාට පස්ව දැනෙන ස්පර්ශය වෙන එක. එහෙම නෙවෙයි ස්පර්ශය කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තිබෙන්නේ අපි මේ අද කියන ලබන ධර්ම දේශන අපේ කලින් බණ දේශන ධර්ම දේශනාත්මේ භාවනා පන්තිවල සහභාගී වූ අයට නවතාවයකින් දුක් නොවන්නට පුළුවන්. එසේ වෙලක් මේ අලුත් කීපක් වාක්‍යයක් තිබෙන නිසා ඒවා විස්තර කළේ තමයි. ඒකට පස්සේ කියනක බුදුරජාණන් වහන්සේ විස්තර කරන විදිහට අප පෙන්වන කරනවා නම් කියන්නට තියෙන්නේ විස්තර කරන දෙන්නේ ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන්ට රූප ආදී අරමුණු හමුවාට පසුව ඒ තුළින් දැනීමක් පහළ වෙනවා නම් අන්න ඒකට ස්පර්ශය කියන්නේ. ඒ කියන්නේ ඇහැට රූපයක් දැනෙනවා ඒ රූපේ ගැටනාට පසු ඒක ආයේ රූපේ දැනීමේ සිතක් පහළ වෙනවා. ඒ ඇහැ රූපයක් ඒ දැනීම ඒ කියන්නේ ඒ රූපේ දැනීමේ සිතක් යන තුන් දෙනා කරන දෙදෙනාගේම එකතුවට සක්කෝ සම්පස්සේ කියලා ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ විසින් වදාළා. චක්කොච්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුඥාන අදින්නම් සංගතේ චක්ක සංගතෝ එහැට රූපය දැකීම නිසා ඒ පහළ වෙන සිතේ චක්ඛුඥානේ පහළ වෙනවා තින්නා සංගතේ චක්ක සංගතෝ ඒ තිතනාගේ එකතොට චක්ක සංපස්සය කියලා කියනවා සෝතංච පටිච්ච සබ්දේ උප්පජ්ජති සෝත විඥානං තින්නා සංගතේ සෝත සංපස්සෝ කනක් සත්‍යයක් ගැටීම නිසා කනේ පහළ යන සිතක් පහළ යනවා ඒකට කියනවා සෝත සම්පත්තිය කියලා. මෙන්න මේ විදිහට නාසයට ගඳ සුවඳ දැනීම නිසා දිවට රස කැවීම නිසා කයට යම් යම් දේවල් ස්පර්ශ වීම නිසා මනසට යම් යම් ධර්ම අරමුණු වීම නිසා සිතිවිලි පහළ වෙනවා ඒ ඒ සිතිවිලි පහළ වෙනට ස්පර්ශයේ ඇති වෙනවා ස්පර්ශය කියන්නේ එතකොට අපි යමක් අතින් අල්ලනවා වෙන දෙයක් නෙවෙයි ඊට වඩා ගැඹුරු ධර්මයක් මෙන්න මේ ස්පර්ශය නිසායි පස්සෝ හේතු පස්සෝ පච්චයෝ පස්සේ නිසායි ස්පර්ශයෙන් හේතු වන නිසායි පස්සේ වන නිසායි වේදනා ස්කන්ධය පනවන්නට හැකියාව ලැබෙනවා මේ වේදනා ස්කන්ධය ඇතිවීමේ හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන්නේ මේ හේතුව සහ ඵලයේ දකින විට අපට මේ එක එක ස්කන්ධයක් කෙරෙහි පවත්නා වූ මම කියන හැඟීම ඈත් කරගෙන මෙතන හේතුවක් සහ ඵලයක් ස්වභාවික ක්‍රියාවලියක් පමණක් පවතින බව අවබෝධ කරගෙන මේ පිළිබඳව තියෙන ආත්ම සංඥාව අඩාද පිට දමන්නට හැකියාව ලැබෙනවා. ඒක නිසායි මේ කරුණු මනමින් අවබෝධ කරගත යුතුන්නේ. එතකොට සක්ක සංපස්සය කියන්නේ ඇහැයි රූපයයි ගැටීම නිසා ඒක ඒ රූපයේ දැකීමේ සිත පහළ වුණාම ඒ සිදනාගේ එකතුවට ඇහැ රූපයේ සම්ප්‍රඥානයේ කියන සිදනාගේ එකතුවට චක්ක සංපස්සේ කියනවා එලෙසින්ම කනයි සත්‍යයයි එකතු වීම නිසා ඒක ඒ දැනීමක් පහළ වෙනවා ඒක සෝත විඥානය අන්න ඒ උපනයි සබ්ජේ සෝත විඥානය කියන සිදෙනාගේ එකතුවට සෝත සම්පත්තිය කියනවා එලෙසින්ම නාසයයි ගඳ සොඳයි එකතු වීම නිසා ඒ ගඳ සොඳ දැනීමක් ඇති වෙන එකට ධාන විඥානය කියනවා මේ නාසයයි ගඳ සොඳයි ධාන විඥානය කියන සිදෙනාගේ එකතුවට ධාන සම්පත්තිය කියනවා ඊළඟේම දිවයි රසයි එකට එන නිසා ජීවා විඥානයක් ඇති වෙනා ඒ පිටනාලේ එකතුව ජීවා සම්පස්සේ කයයි කය කියන්නේ දේවල් ස්පර්ශ වීම නිසායි කාය විඥාන පහළ වෙනයි කාය විඥානය කියන සිද්ධාගයේ එකතුව කාය සම්පස්සේ මනසයි මනසට අරමුණ වන හේතන ධර්මාරම්මනයි ඒ තුලින් පහළ වෙන විඥානය කියන සිද්ධාගයේ එකතුවට ආය චක්ක සංපස්ස, සෝත් සංපස්ස, ගහන සංපස්ස, ජීවා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්සේ කියන අවස්ථාන වශයෙන් කියනවා. මෙන්න මේ පස්සේ නිසායි මේ වේදනාව ඇතිවන්නේ පස්සේ පස්සේ කොටයි වේදනාව දැනගවන්නේ. මේ වේදනාව මත එදා විස්තර කළා පංචස්කන්ධය විස්තර කරන විට මේ ආයත මතක ඇති දෙආකාරයකින් තුන් ආකාරයකින් පස් ආකාරයකින් හය ආකාරයකින් 18 ආකාරයකින් 30 ආකාරයකින් සහ 108 ආකාරයකින් මේ අතුරින් මේ හය ආකාරයකින් විස්තර කරන වේදනාව මෙන්න මේ ධර්මයේ අවබෝධ කර ගැනීමට ඉතාමත් උපකාරයි. මේ හය ආකාර වේදනාව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ චක්කු සංපස්සජා වේදනා. ඒ කියන්නේ ඇහැයි රූපයේ ගැටීම නිසා චක්කු විඥානයක් ඇති වෙනවා. ඒක ඒ සිදනාලයකට චක්කු සංපස්සේ කියනවා. මේ චක්කු සංපස්සේ නිසා යම් වේදනාවක් ඇති වෙනවා නම් ඒකට කියනවා චක්කු සංපස්සජා වේදනා. එහේ ස්පර්ශය තුළින් පහළ වෙන වේදනාව. චක්කු සංපස්සේ තුළින් පහළ වෙන වේදනාව. මේක සැප වෙන්නටත් පුළුවන්, දුක් වෙන්නටත් පුළුවන්, මදහත් වෙන්නටත් පුළුවන්. ඇහැට රූපයක් දැක්කාට පස්සේ රූපේ ප්‍රිය රූපයක් නම් ඒදී සුඛ වේදනාවක් දැනෙනවා. තමා අප්‍රිය කරන රූපයක් නම් ඇහැට දැනෙන්නේ ඒදී දුක් වේදනාවක් ලැබෙනවා. තමා ප්‍රියත් නොකරන අප්‍රියත් නොකරන නැදහත් දෙයක් නම් ඇහැට දක්නට ලැබුණේ ඒදී උපේක්ෂා නැදහත් වේදනාවක් ඇති වෙනවා. කනට මෙහෙමයි. කනට ශබ්දයක් ඇසුවාට පසුව ඒ සත්‍යයේ නිහිර එකක් නම් සුඛ වේදනාවක් දැනෙනවා ඒ සින්දුවක් වෙන නිහිර දෙයක් නම් සුඛ වේදනාවක් දැනෙනවා තමා ප්‍රිය නොකරන අමුනි පරස වචන වැනි හඳු වචනයක් ඕලානික වචනයක් ඇතුවා නම් ඒකේ දුක් වේදනාවක් ඇති වෙනවා එහෙමත් නැත්නම් මැදහත් සබ්ජෙක්ට් ඇතුවා නම් අපට මැදහත් වේදනාවක් ඇති වෙනවා එතකොට ඒ කණේ ස්පර්ශයෙන් වහල වෙන වේදනාවට සෝත සංපස්සජා වේදනාවක් කියනවා ඒ වගේම නාසයේ ගඳ සුවඳ ගැටීම නිසා ඒ හොඳ ගඳක් නම් හොඳ සුවඳක් නම් සුඛ වේදනාවක් නරක දුක් ගන්ධයක් නම් දුක් වේදනාවක් නැත ඒ නාසයේ දැනෙන ගඳ සුවඳ වලින් පහළ වෙන වේදනාවල් තියෙනවා ඒකට කියනවා ගාන සංපස්සජා වේදනා. ඊවට රස ගෑනාට පස්සෙ මෙලෙසින් වේදනා ඇති වෙනවා ජීවා සංපස්සජා වේදනා. කායට ස්පර්ශ ගැලවීමෙන් දුකක් හෝ සැපක් හෝ මනස වේදනාවක් ඇතිවන්නට පුළුවන් කාය සංපස්සජා වේදනාවක්. ඒ වගේම මනසට යම් යම් දේවල් සිල්පත් වෙන තුළින් මනෝ සංකප්පජා වේදනා ඇතිවන්නට පුළුවන්. මෙහිදී මේ සක්ක සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා ආදී වශයෙන් වේදනා හයක් බුදුරජාණන් වහන්සේ දෙන්නම කළාට ගැඹුරින් පරමාර්ථ වශයෙන් නැත්නම් කායෝගික වශයෙන් බලන එක ඇත්තේ එක් වේදනාවක් පමණයි මනෝ සංපස්සදා වේදනාව පමණයි. මේක මෙයාට තේරුම් තේරුම් ගන්න තපස්වන්න පුළුවන්. දැන් අපිට ඇහැට රූපයක් පේනවා ඒ නිසා චක්කු විඥානයක් ඇති වුණාට පස්සේ ඒ නිසාම වේදනාවක් ඇති වෙන බව බුදුරජාණන් වහන්සේ එලෙසම පෙන්වමු කළා. පස්සෝ හේතු පස්සෝ පස්සෝ වේදනාස්කන්ධස්ස පඤ්ඤාපනාය කියලා. ඒ ඇහැට රූපයක් පෙනුන කලියට සිතිවිලි මාත්‍රයක් ඇතෝ පමණින් අපට සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇතිවන්නේ නැහැ. එසේ සුඛ දුක් වේදනාවක් ඇතිවීමද නම් ඇහැට පෙනෙන රූපාරම්මණය අරමුණු කරමින් මනසින් මනසිකාර පවස්සන්නට ඕන. නැත්නම් මේක දැකීම මාත්‍රෙම නවතිනවා. දැන් මෙයා එහාට යනකොට මේ පාඩේ තියෙන නැත්නම් මේ මේ මේ මෙතන තියෙන මේ දේවල් දකින ඒවා දකින විට ඒ දැනීම ඇති වෙනවා. නමුත් දැකීම මාත්‍රෙම නතර වෙනවා. ඒ පිළිබඳව ඒ අල්ලා කිසිම සුඛයක් දුක්ඛයක් හෝ වේදනාවක් ඇතිවන්නේ නැහැ. ඒකව මනසිකාර පවස්සන්නේ නැති නිසා. මේ වේදනාව ඇහෙන් රූපයක් දැකලා ඒ තුන ඇතිවන වේදනාව ඇතිවන්නේ සිත තුළ වේදනාව දැනෙන්නේ සිත. එහෙට නෙවෙයි. කනට ශබ්දයක් ඇසුවාට පසුව ඇසුනාට පසුව ඒ තුنين ජනිත වන වේදනාව දැනෙන්නේ සිතට වේදනාව ඒ තුنين ඇතිවන වේදනාව ඇතිවන්නේ සිත තුළ. මෙලෙසින් අනිත්‍යයන්ට මේ හිතන්නට ඕනේ. කයේ දැක්වෙන වේදනාවක් පවා සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ෂා වේදනාවක්. කයට නම් ගෑවීම තුළින් ඇතිවන වේදනාවක් දැනෙන්නේ සිතට මේ වේදනාව ඇතිවන්නේ සිත තුළ නාම ධර්මයක් වශයෙන්. මේක අවබෝධ කරගන්න ඕන. එතකොට මේ මානසිකාර පැවැත්වීම තුළින් යම් වේදනාවක් ජනිත වෙනවා නම් ඒ මානසිකාර ප්‍රවත්තන ලබන්නේ මනස තුළින්. ඒක නිසා මේ වේදනාව මනෝ සංපස්සජා වේදනාවක් බවට පත් වෙනවා. ඇයෙන් රූපයක් දැකලා ඒ වේදනාව සුඛ දුක් උපේක්ෂා වශයෙන් අපට වින්දත් කනින් සත්‍යයක් පහලා ඒ වේදනාව සුඛ දුක් වශයෙන් අවබෝධයක් වශයෙන් අපි ඒක අත්දැක්කත් ඒ අනික ඉන්ද්‍රියන් තුළින් කවර වේදනාවක් අත්දැක්කත් ඒ සෑම එකක්ම අත්දකින්නේ සිතින් සෑම වේදනාවක්ම දැනවන්නේ සිත තුළ මානසිකාව පැවැත්වීම තුළින් ඒ වේදනාව දැනවන්නේ එම නිසා චක්ක සම්පස්සජා වේදනා ආදී වශයෙන් වේදනා හය බුදුරජාණන් වහන්සේ දෙන්නුම් කළාට සත්‍ය වශයෙන් ඇත්තේ එකම වේදනාවක් මනෝ සම්පස්සජා වේදනාවක් පමණයි මනසින් මේක ස්පස්ත කරමින් මනසින් මනසිකාර පවත්තන ඒ රූපාරම්මණය දැක්කේ නැත්නම් ඇහැතරින් පහළ වෙන වේදනාවක් හිතවන්නේ නැහැ. පස්සේ තිබුණත් ඒක වෙන්නේ නැහැ. කනට සත්‍යයක් ඇතුණාට පස්සේ දැන් මේ අය බණ අහනවා මේ පාරේ යන වාමන ශබ්ද කනට ඇවිනවා ඒක පිළිබඳ දැනීමක් ඇති වෙනවා කිසිම දුක් වේදනාවක් හෝ සුඛ වේදනාවක් ඇතිවන්නේ නැහැ මොකද මේ වේදන ශබ්දය අරගෙන අපි මනසකාරය පවත්න්නේ නැති නිසා එම නිසා ඒක ඇති මාත්‍රයෙන්ම නතර වෙනවා දැක් දක්නදී දැකීම මාත්‍රෙම නැතර වූ වාසේ අසන දේ දැන් ඇසීම මාත්‍රෙම නැතර වෙනවා එම නිසා ඒක සංපස්සේ තිබුණත් ඒකෙන් වේදනාවක් දැනෙන්නේ. වේදනාවක් දැක්වන්න නම් ඊය සබ්දය අල්ලලා අපේ මනසකාර පවත්න්න ඕනේ. අපේ භාවනාව කැඩෙනවා නේද? මේක දැන් මාපක් දැනෙන්නේ. මේ අපි විවිධාකාරයෙන් මනසකාර පැවැත්වෙන විට ඒ ගැන ගැටීමක් ඇතිවෙන දුක් වේදනාවක් ඇති වෙනවා. නැත්නම් නිමිති සබ්දයක් ඇතිවෙනත් ඒ ගැන ඇලීමක් ඇතිවෙන සුඛ වේදනාවක් ඇති වෙනවා. මෙලෙසින් වේදනාවේ ඇතිවීමේ හේතුව අපි දකිනවා. කුමක්ද මේ ශබ්ද සම්පස්සාවේ ස්පස්සනචා වේදනාව ජනිත වෙනවා කියන්නේ. එසේ වේදනාව ස්පස්සතුලින් ජනිත වෙනවා කියා වේදනාව හය ආකාරයෙන් බෙදා පෙන්වමු කළාට සත්‍ය වශයෙන් සිදුවන ක්‍රියාවලියක් අපි දක්නවා. මේ මනෝ සංකප්පජ වේදනාව පමණයි සත්‍ය වශයෙන් තිබෙන්නේ කියලා. මනසින් මනසිකාර පැවැත්වීම තුළින් සිටින පැවැත්වීම තුළින් තමයි මේ වේදනාව ජනිතවන්නේ කියලා. එහෙම නැත්නම් ඒවා දැනීම මාත්‍රයෙන්ම ඇතිවීම මාත්‍රයෙන්ම ආදී වශයෙන් අතර වෙනවා. මෙන්න මේ වේදනාව ජනිත වන්නේ තම තමා දකින්න ලබන දෘෂ්ටි කෝණයන්ට අනුකූලව එලෙසින්ම තමාගේ පසුගිය අත්දැකීම් පාදක කරගෙන පදනම් කරගෙන බොහෝ විටමයි සුඛ දුක් වේදනා කරන්නේ. කායක දැනෙන වේදනා හැර කායක යමක් දැනෙනාට පසු සුඛ දෙයක් නම් සුඛ වේදනාව, දුක් දෙයක් නම් දුක් වේදනාව දැනෙන ස්වභාවිකයි. ඒ නොවේ කර්මයේ ඇහැට රූපයක් දැක්වාට පසු ඒ පිළිබඳ සුඛ දුක් වේදනා ඇතිවන්නේ තමා බලන දෘෂ්ටි කෝණයට අනුව තමාගේ පසුගිය අත්දැකීම් පාදක කරගෙන තමා ඒ අරමුණ පිටේ විග්‍රහ කරනවාද කියන පදනම මත. අපි තම මෙතනලා මේ හොඳ ඊටාමත්ම සමාජ ප්‍රිය මිත්‍රයෙක් වුණා. ඊටාම කල්යාණ ඊටාම මිත්‍රය ඊටාමත් හිතවත් මිත්‍රයෙක්. ඒ මිත්‍රයාම තවත් කෙනෙකුට හතුරු පුද්ගලයෙක් කියනවා. මේ ඒ මිත්‍ර හතුරු කියන ගොඩෝප දෙකටම බඳුන් වූ පුද්ගලයා එකවරම දකිනවා ඒ සමාගයේ මිත්‍රයාත් හතුරක්. ඒ මිත්‍ර සීලී හැඟීමෙන් බලන පුද්ගලයාගේ සිතතල ඔහු දකින විට සතුටක් ඇතිවන්නේ. අර හතුරු පුද්ගලයා ඒ පුද්ගලයා දකින විට ඔහුගේ සිතතල දුකක් ඇතිවන්නේ. ඒකෙන්ම ඒ හතුරක් හතුරු බවක් හෝ මිත්‍ර බවක් නැති කෙනෙක් ඒ රූපස්කන්ධයේ ඒ සත්‍යය දකින විට ඔහු කෙරෙහි ලැබෙන මදහත් වේදනාව. එකම අවස්ථාවේදී එකම අරමුණ දැකීම තුළින් කෙනෙකුට සුඛ වේදනාවක්, තව කෙනෙකුට දුක් වේදනාවක්, තව කෙනෙකුට උපේක්ෂා වේදනාවක් දැනට කර දෙන්නේ. එසේ ඌයේ ඒ ඒ කුසලයා බලපු දෘෂ්ටිකෝණය යන එයා මගේ හොට මිත්‍රේ කොඳ මිත්‍රේ කියන බැලීම ඒ සංකල්පන ඒ මනසිකාර නිසා සුඛ වේදනාවක් දැනෙනවා. මෙයා නරක පුද්ගලයා මෙයා දුක්යෙන් මට හතුරුකම් කළා මගේ හතුරෙක් ආදී වශයෙන් මනසකාර පවත්න පුද්ගලයාගේ සිතට දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ කිසිම නැති පුද්ගලයාගේ සිතට මැදහත් වේදනාවක් ඇති වෙනවා. මේ විදිහට තමයි සබ්දයක් අතනකට පවා කෙනෙකුට දැන් අපි හිතමු හොඳ ප්‍රිය ගායකයෙක් ඉන්නා තමයි තාම තේරෙන ගායකයෙක් ගායිකාවක් ඉන්නක් තමයි ඒකට සතුටක් දැනෙනවා. ඒ ගායිකාව ගායිකාව අක්ෂය කරන පුද්ගලයෙක් කියන්නේ පුළුවන්. ඒ සින්දුව ඇහෙනකොට පවා තමයි අන්‍යක තත්ත්වයක් දැනිට වෙන පුද්ගලයෙක් කියන්නත් පුළුවන්. ඒ පුද්ගලයා ඒ සින්දුව අහන විට ඕක ඇතිවන්නේ දුක් වේදනා මේවට මිනිස්සු සැලොම් කරනවාද මේවා මොනවද මේවා සින්දුවද කියලා මේ විදිහට ගැටීමක් පවා ඇතිවන්න පුළුවන් දුක් වේදනාවක් ලබා ඇතිවන්න පුළුවන්. කෙනෙකුට සුඛ වේදනාවක්, තව කෙනෙකුට දුක් වේදනාවක් මේ සම්දේශයෙන් ගැටුනේ මත නිසාද ඒ බලන දෘෂ්ටි කෝණයයි සමාජයේ අත්දැකීම් මත සමා යම් ආකාරයකින් මේක මෙනෙහි කරනවා ඒ මෙනෙහි කිරීම මත මෙන්න මේ தත්ත්ව අවබෝධ කරගන්න ඕනේ මේ වේදනා ස්කන්ධයේ ඇතිවන්නේ කුමක් බදනම් කරගන්න තියෙන කාරණාව දක්න විට මේ කාරණාවත් අපි අත්දකින්න ඕන දැනගන්න ඕන. මේවා දැනගත යුතු වන්නේ සංකේතයක් නිසා නෙවෙයි. මේ වේදනාව හේතුන් නිසා ඇතිවෙන ප්‍රතිඵලයක් ඒක මගේ ධර්මයක් මම කියලා ගන්නට ආත්මීය ධර්මයක් නොවේ කියන අවබෝධය ඇති කරගන්න. වේදනාව තිබෙනවා වේදනාව විඳින පුද්ගලයේ සත්‍යයේ ගැනෙන්නේ නැහැ කියන අවබෝධය සිත ගැනීමටයි මේ කියන අවබෝධය තාමත් අවශ්‍යයි. වේදනාවක් තිබෙනවා මොන ඇසත් වේදනාවක් හෝ දුක් වේදනාවක් වෙනවා කියලා හිතමු. උපේක්ෂා වේදනාව ඒ තරම් ප්‍රකට නොවන නිසා ඒක අපි අත්හරින්න දැක්කට තියෙනවා. තාවකාලික වශයෙන්. එතකොට දුක්ක් දක්නවා. නිමිනවා නැත්නම් සැපක් නිමිනවා. ඒ දුක හෝ සැප විඳින අවස්ථාවේදී ඒ දුක් වේදනාවේ පැවැත්ම හෝ සුඛ වේදනාවේ පැවැත්ම හැර ඒ වේදනාව විඳින පුද්ගලෙක් නෑ ඒ දුක් වේදනාවේ පැවැත්ම පමණයි පවතින්නේ නැත්නම් සුඛ වේදනාවේ පැවැත්ම පමණයි පවතින්නේ ඒක විඳින පුද්ගලෙක් නෑ වේදනාවක් තිබෙනවා වේදනාව විඳින පුද්ගලෙක් නෑ ඒ දාමතරව මේ වේදනාව අපට ඕනෑ විදිහට ඇතිවන ධර්මයක් නෙවෙයි අපට ඕනෑ විදිහට නැති කරගත හැකි ධර්මයකට නෙවෙයි. අපේ දුක් වේදනාවන්ට කැමති නැහැ. ඒකත් අකමැති වුවත් දුක් ලබා දෙන හේතුන් නැතුවාට පසු දුක් ඇති වෙන දුක් වේදනාව අපිට දැනෙනවා. අපේ කැමැත්ත කැමැත්ත මත නෙවෙයි ඒ තරම් පවතින්නේ. අපි කොටෙක් සැප වේදනා විඳින්නට කැමති වුවත් ඒ සැප වේදනා නිරායාසයෙන් අපට ලැබෙන්නේ නැහැ. සැප වේදනා ලබා දෙන හේතු ලං වූ විකල්ප ඒ සමීප වූ දැක්ක වේදනාවක් අපිට අත්පත් කරන අත්දකින්න හැකිවන්නේ. එමෙනිසා මේ වේදනාව සමාජයේ ධර්මයක් නෙවෙයි. මම නෙවෙයි, මගේ නෙවෙයි කියන අවබෝධය ඇති කර ගැනීමට වේදනාවක් තිබෙනවා නමුත් වේදනාවක් නිදන පුද්ගලයෙක් නැහැ කියන අවබෝධය ඇති කර ගැනීමට මේ වේදනාව කියන්නේ හේතුන් නිසා හටගත් ප්‍රතිඵලයක් ස්වභාවික ධර්මයක් විනා මෙහි සත්‍යයක් නැහැ කියන අවබෝධය ඇති කර ගැනීමට මේ කියන ධර්ම ගැන මන අවබෝධයක් තිබෙන්නට ඕන. මේ ධර්ම අවබෝධයෙන් තමයි අපට නිර්වාණ ධාත සාක්ෂාත් කරගන්න පුළුවන් වන්නේ සම්මා දිට්ඨිය පවතින්නට ඕන. මේ කියන කරුණ ගැන දැනුම ඇති වෙන විට ඒක යහපත් දැක්මක් සම්මා දිට්ඨියක්. ඒ වගේම මේක ප්‍රඥාව, පඤ්චේන්ද්‍රිය, ප්‍රඥා බලය. මේ කරුණ දැන ගැනීම ධම්මයේ සම්බුද්ධියගේ වැඩිවීමට හේතු වෙනවා. මේ විදිහට ප්‍රඥාව දිනු කර ගැනීමට මේ කියන කරුණ අපි අවබෝධ කරගන්න ඕන. එම නිසා මේ කියන විදිහට මේ වේදනා ස්කන්ධය පහළවන්නේ මෙන්න මෙන්න මේ ආකාරයෙන් මේ හේතුව නිසා මෙසේ පහළ වෙනවායි කියලා අපි අවබෝධ කරගත යුතු වෙනවා. අපට ඕනෑ විදිහට මේ වේදනාව ඇතිවන්නේ, අපට ඕනෑ විදිහට මේ වේදනාව පවතින්නේ, අපට ඕනෑ විදිහට මේ වේදනාව නැතිවන්නේ. වේදනාව අපි දැන් හිතමු මම අත් දෙක එකට එකතු කරලා අත්පුඩියක් ගන්නවා. ඒ අත් දෙක එකට කරලා අත්පුඩිය ගැටීම නිසා සත්‍යයක් දැනිත වූාට පසුව ඒ සත්‍යයේ මගේ සත්‍යයේ මගේ සත්‍යය කියලා කියනවා නම් මම ගන්නවා නම් මේක මුලාව. අත් දෙක එකට ගැටීම නිසා සත්‍යයේ ඇතිවන හේතුව නිසා ප්‍රතිඵලයක් ඇති වෙන්නේ එලෙසින්ම සක්ක සංපත්තිය නිසා ඇහැට රූපයක් ගැටිලා ඒ තුලින් මනසකාර පැවැත්වීම නිසා වේදනාවක් දැනිත වුණා හේතුව නිසා ඇතිවන ඵලයක් ස්වාභාවික ක්‍රියාවලියක්. කනට ශබ්දයක් ඇසීම නිසා වේදනාවක් ඇති වෙනවා නම් ඒ වේදනාවත් හේතුන් නිසා ඇතිවන ප්‍රතිඵලයක් ඒකත් ස්වාභාවික ධර්ම මාත්‍රයක්. මේ ස්වාභාවික ධර්ම මාත්‍ර තමයි අපේ තියෙන අවිද්‍යාවෙන්වත් නොදැක්කම නිසා මම කියාවෝ මගේ කියාවෝ ආත්මයේ වශයෙන් හෝ සත්ව සංඥාවකින් හෝ බැඳී ගන්න කරන. මෙන්න මෙම නිසා මේ සත්‍යයන් මුදා ගන්නට මේ ආත්ම සංඥාව හදාගෙන ඉන්නට මේ කියන අවබෝධය ධ්‍යාන යෝගාවචරයේ තියෙන සත්‍යස්වභාවය අවබෝධ කරගත යුතුමයි. එතකොට මෙන්න මේ අප කලින් කියවා රූපස්කන්ධ කියන මමයා සතර මහා භූත නැත්නම් නැහැ. සතර මහා භූතයෝ නොවිද්‍යානම් සතර මහා භූත ධර්ම නැත්නම් මේ මම කියලා ගම්දම රූපස්කන්ධයක් නැහැ. ඒක අපි අවබෝධය ගැන අවබෝධයක් අපිට තියෙනවා. මෙන්න මේ වේදනාව මම විඳිනා වේදනාව මගේ කියන වැරදි සංකල්පනාවක් අප පූජා කරනවා. මේ කියන ලද පස්සය පස්සේ නැත්නම් ඔය කියන වේදනාව නැමැති ඒ ආත්මීය සංකල්පනේ අසංකල්පනාව නැති වෙනවා. මම කියන හැඟීම වේදනා කන්ද කියන මම නැති වෙනවා. පස්සිය නිසා වේදනාව ඇති වෙනවා නම් ඒක හේතුව පස්සිය වේදනාව ප්‍රතිඵලය ඵලය එකයි. දැන් තියෙන්නේ හේතුවක් සහ ඵලයක් සහ බහද ක්‍රියාවලියක්. මෙතන මමක් නැහැ, මෙතන සත්‍යයක් නැහැ, මෙතන ආත්මයක් නැහැ. මේකත් ඇයි අවබෝධ කරගත යුතු වන්නේ. එහෙමනම් පස්සිය නැත්නම් වේදනාවක් නැහැ. දැන් මේ ඇයිට මේ වෙලාවේ නාසය තියෙනවා කොච්චර ලෝකයේ ඉංග්‍රීසිවල දැන් තියෙනවද? නමුත් එකක්වත් ඇවිල්ලා නැහැ ඉස්පස් වෙලා ඒකෙන් විඥාන පහළ නොවන නිසා කිසිම ඒ නාසය තුළින් පහළ වෙන වේදනාවක් නැතිවන්නේ. දිවට මේ යදුව තියෙන ලෝකයේ අනන්තවත් රසවල් මේ අවස්ථාවේදී අරසවල් බොක්කින් දෙන ඇතිදිනවා. කෙසේ වෙතත් මේ ඇයට ඒ රසවල් දැනෙන්නේ කිසිම වේදනාවක් දැන් දැනෙන්නේ හේතුව මොකක්ද? ඒ ස්පර්ශය නැති නිසා. දිවේ ආහාර ගැනීම තුළින් නැති වෙන දිවහා සංපස්සයක් නැති නිසා ඒ තුළින් නැති වෙන දිවහා සංපස්සය වේදනාව දැන් නැහැ. නාසයට ගඳ සුවඳ දැනීම තුළින් ධාන සංපස්සය තුළින් නැති වෙනා නම් ධාන සංපස්සය වේදනාව ඒ ධාන සංපස්සය දැන් නැති නිසා ඒ ධාන සංපස්සය වේදනාවක් නැහැ. මෙන්න මේ විදිහට අපිට පැහැදිලිව අත්දකින්නට පුළුවන් නම් එහෙම පහළ වෙන වේදනා ඒ සත්‍ය සංපස්සේ නැති වෙන නැති නැත්නම් නැති බව. අනේ පහළ වෙන සියලු වේදනා සෝත සංපස්සේ නැත්නම් නැති යන බව නැති බව. මෙලෙසින්ම මාස නිසා පහළ වෙන වේදනා, ජීව නිසා පහළ වෙන වේදනා, කය නිසා පහළ වෙන වේදනා, මනස නිසා පහළ වෙන මේ සියලුම වේදනා, ඒකේ ස්පස්යන් නැත්නම් නැහැ නේද කියන පස්චත්ත අවබෝධය ඇති වුවහොත් ඒක හදවතට නුවණට පැහැදිලිව අවබෝධ වුවොත් එහිදී සතුටේට ශූන්‍යත්වයකට පත් වෙනවා. චිත්ත රූපයකට පත් වෙනවා. මොකද මේ නැති ධර්ම නැති වශයෙන් දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කලින් අපි මේ නැති ධර්ම නැති වශයෙන් දකිනවා. ශූන්‍යව ධර්ම ශූන්‍ය වශයෙන් අවබෝධ කරනවා. නැති කියන්නේ ශූන්‍ය කියන්නේ. එතකොට මේ රූපස්කන්ධය පැනවීමේ හේතු එලෙසින් බුදුහාමුදුරුවෝ විස්තර කළා වේදනාස්කන්ධය පැනවීමේ හේතු මෙලෙසින් විස්තර කළා. දැන් කියන්නේ තියෙන්නේ සංඥා සංඛාර විඥාන කියන ඉතිරි ස්කන්ධ පැනගීමේ හේතුව. කාලයෙන් ඉක්මගොස් තියෙනවා පැයක් ඉක්මගොස් ඉඳෙනවා. තව විනාඩි 5කින් විතර කියලා අපි සංඥා ස්කන්ධයේ කතාව කියලා නවත්තන්නම් ඊළඟ දවසේ ඉතුරු කොටස දේශනා කරන්න පුළුවන්. සංඥා ස්කන්ධයේ පැනගීමේ හේතුව මොකද්ද? ප්‍රත්‍යය කුමක්ද? ඒක බුදුරජාණන් වහන්සේ පිළිතුරක් පදාරන්නේ පස්සෝ හේතෝ පස්සෝ පච්චයෝ සත්‍යමයි හේතුව සත්‍යමයි සත්‍ය කුමක්කටද මේ කියපෝ සංඥා සංගත පඤ්ඤාපනාය සංඥා සංලේ පැනවීමට සංඥා කියන්නේ හඳුනා ගන්න එක. මේ ඇයි කියවා කලින් විස්තර කළා සංඥාවක් හයක් තියෙනවා කියලා. ඇහැට පේන රූප හඳුනා ගන්නා රූප සංඥා, කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නා ශබ්ද සංඥා, නාසයට දැනෙන ගඳ සුවඳ අපි හඳුනා ගන්නවා විවිධාකාරයෙන් මේ ගඳ මේ සුවඳ ආදී වශයෙන් ඒවා ගන්ධ සංඥා දිවට දැනෙන රසවල හඳුනා ගන්නවා අඹුර රස, චිත්ත රස, කැඳ රස, සමහර රස ආදී වශයෙන් ඒවා රස සංඥා, කායයෙන් දැනෙන ස්පර්ශ අපි හඳුනා ගන්නවා මේ ආකාරයෙන් ඒවට කියන පොත්සබ්ද සංඥා මනසට දැනෙන නොයෙක් දේවල් හඳුනා ගන්නවා අපේ වචන ධර්ම සංඥා කියලා. මේ සංඥා ඇතිවන්නේ මේ ගැන එක ගැඹුරින් තේකානා දීර්ඝ වශයෙන් විස්තර කරපු කරණා මට මතක් වන්නේ කෙටියෙන් අපි අද ප්‍රකාශ කරන ඉදිරියේදී ඒවා පස්සේ විස්තර කිරීමෙන් කල්පබල. හරි මේ සත්‍ය නිසායි මේ කියන වේදනාව කොහොම ඇතිවන්නේ? මා කියව චක්ක සම්පස්සේ කියන කොමන්ද කියන මෑ දන්නා. ඇහැට රෝපයක් ගැටිලා ඒ තුළින් මනසිතක් ඇතිලා මානසිකාර පැවැත්වුවේ නැත්නම් ඒ රූපය ආවල් එකක්ද ආවල් එකක්ද කියලා ආය ගැන කිසිම සංඥාවක් අපේ පිටතට ඇතිවන්නේ නැහැ. ඇහැ තිබුණත් රූපේ තිබුණත් ඇහැ රූපයේ දෙක ගැටීම නිසා ඒ දැනීම පහළ වූවත් ඒ රූපේ අරලා අපි මානසිකාර අපගේ සිතුවිලි පවස්වාගෙන යන්නේ නැත්නම් ඒ රූපේ දැනීම මාත්‍රයෙන් නැතර වෙනා සංඥාවක් දැනගන්නේ නැහැ. කනට සත්‍යයක් වුණාට පස්සෙ ඒක දැනෙනවා දැනුණාට පස්සේ ඒ පද්දේ අලලා අපි මනසකාර ප්‍රවැත්වුවේ නැත්නම් පද්දේ තිබෙන සංඥායට වන්නේ ඒවා දැනීම මාත්‍රයෙන් නතර වෙනවා. අතපොදේ ඇසීම මාත්‍රයෙන්ම නතර වෙනවා. දැකපොදේ දැකීම මාත්‍රයෙන්ම නතර වෙනවා. සංගතවල දැනීම දැනීම මාත්‍රයෙන්ම නතර වෙනවා. අර දික්කේ දික්කමත් සම්භාවිතාමයේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කළේ ඒකෙන් කරුණු. එතකොට මේ සංඥාව පහළවන්නට නම් ඈ රූපයේ ගැටීම නිසා මන විඥානයක් ඇතිවන්නට ඕන ඒ රූපය ගැන මානසිකාර ඉතා සුළු කාලයකට සම්ප්‍රේමින් දැක්කකින් එක වෙන සුළු කාලයකට පැවතෙන්න ඕන අන්න ඒක තමයි ඒ රූපය මේ ආසවලාය අසවලාය අසවලයේ නිල් පාටේ රතු පාටේ විවිධාකාර සංඥාවලින් අපි හඳුනා ගන්නවා එලෙසින්ම කන දැනෙන ශබ්ද අපි හඳුනා ගන්නට නම් කනන ශබ්දේ වදින්නට ඕනේ. ඒ පිළිබඳ දැනීමක් ඇතිවන්නට ඕන. ඒ දැනීම අලලා අපි මානසිකාර පවත්න්නට ඕන ඒකාසල කාලයකටවත්. ඒක තමයි මේ ශබ්දේ මේකේ මේ ශබ්දේ මේකේ අසවල් ශබ්දේ අසවල් ශබ්දේ කියලා ඒ ගැන අපට සංඥා පහළවන්නේ. නාසයේ පහළවන ගඳ සුවඳ පිළිබඳවත් මෙලෙසයි. ජීවිත දැනෙන රස පිළිබඳවත් මේ විදියමයි කායද දැනෙන ස්පර්ශය මනස දැනෙන අරමුණු සම්බන්ධයෙන් මේ අයරෙන්මයි මේ ධර්මතාව ක්‍රියාත්මක කරන්නේ මේක අවබෝධ කරගන්න. එතකොට මේ ස්පර්ශය නොතිබුණා නම් ඇහැට කවර රූපයක්වත් ගැටෙන්නේ නැතුව ඒ පිළිබඳ විඥානයක් පහළ වෙන්නේ නැතුව තිබුණා නම් අපිට ඒ කියන රූප අල්ලා කිසිම සංඥාවක් ඇතිවෙන්නේ නැහැ. දැන් මේ විදිහට අනන්ත ශබ්ද ලෝකයේ තිබෙනවා ඒ සද්දල්ලාගෙන අපේ සිතිවිලි පවත්න්නේ ඒක නිසා ඒ සද්ද පිළිබඳ චින්තන සංඥාවක් අපේ සිත තුළ ඇතිවන්නේ මේ පාරෙන් වාහන සද්ද ඇහෙන මේ අය දැනුම් මාත්‍රයෙන් නතර වෙන මේ පාරේක සද්දයක් මේ පාත්‍රයක සද්දයක් මේ මෝඩ බයිසිකලේ දෙකක් මේ වෙන්නේ සංඥා අපේ සිත තුළ ජනිතවන්නේ මොකද ඒක දැනුම් මාත්‍රයෙන් නැති මාත්‍රයෙන් නතර වෙන නිසා යම් මේකෙන් ඒ සද්දල්ලා මානසිකාර පැවැත්වුවා නම් අන්න ඒ සද්ද හඳුනා ගැනීම පිළිබඳ සංඥා පහළ වෙනවා සමහරවිට එහෙමයි. මේ විදිහට මේ හිතන්නට ඕනේ පස්සේ තියෙන නිසා තමයි මේ කියන සංඥාව ඇතිවන්නේ. ඇහැට රූප පෙනුනේ නැත්නම් මේ තුනේ සිදුවේ පහළුනේ නැත්නම් රූප පිළිබඳ සංඥා ඇතිවන්නට බෑ. අතීතයේ දැකපු රූපයක් අලගෙන අනාගතයේ දකින්නට තියෙන රූපයක් අරගෙන සංඥාවක් සමාධියේ සිත තුළ පහළවන්නට පුළුවන්. ඒවා මනසින් ඇති වෙන ධම්ම සංඥා විනා රූප සංඥා නෙවෙයි. දැන් මේ අය සීමා බෝධිය දැකලා තියෙන ඒ නැත්නම් මේ වම්මයිකය දැකලා තියෙන දැන් සීපත් කරනවා ඒ පිළිබඳ සංඥාවක් ඇති වෙනවා. අතීතයේ දැකපු දෙයක්. නැත්නම් ඒක හරිය අනිත්‍යය ආවල් තැන යනවා කියලා ඒක ගැන හිතනකොට අනාගතයේ දැක්ම දෙයක් ගැන සංඥාවක් පහළවන්නේ. ඒක ඇහි පහළවන රූප සංඥාවක් නෙවෙයි සිතේ පහළවන ධර්ම සංඥාවක්. එමෙසා මේ සංඥා ඇතිවීමට නම් ඇහැට රූපේ දැකලා ඒ තුළින් විඥානයක් ඇතිවලා සක්මනේ ඒ ගැන මනසකාර පැවැත්වීම තුළින් රූප සංඥා ඇතිවන්නාසේම මනස ශබ්ද ඇතිලා ඒ දැනීම ඒ තුළින් දැනීමක් පහළ වෙලා ඒ ගැන මනසකාර පැවැත්වීම තුළින් ශබ්ද සංඥා ඇතිවන්නාසේම නාසයටත් එලෙසින් දිවටත් එලෙසින් කයටත් එලෙසින් මනසට එලෙසින් ඒ ධර්ම ක්‍රියාත්මක වන ආකාරයෙන් ඇතිවනු ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ පස්සෝ හේතෝ පස්සෝ පච්චෝ සංඥා සංගත සංඥාපනයි කියලා සංඥා සංගේ පැනවීමද ස්පස්සේ හේතුනා ස්පස්සේ පත් වෙනයි. මේක මතකකින් දැක්කෙන අටේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මතකකින් දැක්කෙන අටයක් තියෙනවා. ගැඹුරු වාක්‍යයක් තියෙනවා ගම්බීරෝ වාක්‍යෝ බුල්ලෝ වාක්‍යෝ පටිච්චසමුප්පාදෝ වාක්‍යෝ ආදී වශයෙන් දැක්කේනා නිවරෝ වාක්‍යයක් තියෙනවා දැකී ක්‍රියාවක් තියෙනවා ගැඹුරු වාක්‍යයක් තියෙනවා මතකින් දිස්නාක්‍යයක් තියෙනවා මේ මතකින් දැක්කෙන හේතුයි ප්‍රත්‍යය විතර ගන්නවා කියලා තින් ප්‍රකාශ කළේ සංඥාව ඇතිවීමේ හේතුව සංඥාව ඇතිවීමේ සත්‍ය ඔයකගේ ගැඹුරින් බලන විට ප්‍රායෝගික වශයෙන් බලන විට අවිද්‍යා හේතු අවිද්‍යා පත්‍යෝ කියලා ප්‍රකාශ කරන්න ඕනේ අවිද්‍යාව හේතු නිසා අවිද්‍යාව ප්‍රත්‍යක් වෙන නිසායි අවිද්‍යාව ප්‍රත්‍ය වෙන නිසායි මේ සංඥා ඇතිවන්නේ. දැන් රහතන් වහන්සේගෙන් අවිද්‍යාව සම්පූර්ණයෙන්ම නැති කර දෙන්නේ. උන්වහන්සේගේ සිතතල අවිද්‍යාව නැති නිසා ඇහැට කවර රූපයක් දැක්කත් નિરાයාසයෙන් කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ. කනට කවර ශබ්දයක් ඇතුණත් નિરાයාසයෙන් කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ. නාසයට දිවට ශරීරයට මනසට කවර අරමුණක් ඇති වුණත් ඒක දැනීම මාත්‍රයෙන් මෙතනම නතර වෙනවා ඒ අරලා කිසිම සංඥාවක් ඇතිවන්නේ නැහැ. අවශ්‍ය නම් සංඥා ඇති කරගන්නට පුළුවන්. නිරායාසයෙන් අන් පොට්ටජන භූමියේ සිටින අයට මෙන්නේ අනාකාරණයට සංඥා ඇති වෙනවා. සාතන් වාචයේ කෙනගේ සිටට කිසිම සංඥාවක් දැනිටවන්නේ සංඥා නිරෝධයකට හේතුපත් වී පවතින එක. අවිද්‍යාව නිකුත්ක ගතියන්නේ. මෙන්න මේ අවිද්‍යාව තියෙන නිසා තමයි සිත තුළින් සංඥා දැනිටවන්නේ. රූප සංඥා හෝ ශබ්ද සංඥා හෝ ගන්ධ සංඥා හෝ සියල්ල දැනිටවන්නේ අවිද්‍යාව තියෙන නිසා. නමුත් ඒ කාරණාව ගැඹුරු කියන කාරණාව හේතුකුවට මිනිසුන්ට තේරෙන්නේ සංඥාව ඇති වෙන මතු පිටින් පේන එකපාරට පේන හේතුව තමයි ස්පර්ශය ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඒ පස්සෝ හේතු පස්සෝ පච්චය පච්චය හේතුව ස්පර්ශය පච්චය මේ කියන ලද සංඥාව ඇති වෙනට කියනවා එතකොට අද මේ දක්වා අපි ප්‍රකාශ කළේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය කියන ස්කන්ධ තුන පැනවීමේ හේතු නැත්නම් ඒවා ඇතිවීමේ පත්‍ය ධර්ම. රූපස්කන්ධය පැනවීමේ හේතුව සතර මහා භූත වශයෙන් ඒ වගේම වේදනාව සංඥාව කියන ස්කන්ධ පැනවීමේ හේතුව ස්පර්ශය වශයෙන් පෙන්වන්නට වඩා මේ ස්පර්ශය පැනවීමට අවිද්‍යාව සාමාන්‍ය ගැඹුරින් හේතු වෙන ඒකයි නිවැරදිම පිළිතුර දීත්තේ. නමුත් මිනිසුන් දෙක තේරුම් ගන්නට බෑ සත්‍ය ලෝකයට අවබෝධ කරගන්නට අපහසුයි. ඕලානික වශයෙන් එකපාරටම දික්ෂණ හේතුව උන්වහන්සේ එළකින් ප්‍රකාශ කරා. පස්සේ හේතුව පස්ය සත්‍යය සංඥා ඇති වෙනවා කියලා. හොඳයි දැන් අපිටම පැයක් ගත වී නිමයි මේ දේශනාව පටන් අරගෙන එම නිසා මේ දේශනාව වෙන දැන් ඉවසරන්නම්. දැන් අපි මේ වේදනාව රූපේ සංඥාව කියන සංස්කන්ධ තුන තමයි ජීවිතයේ මෙතෙන්දි අත්දකලා භවනා තුළින් යම් කිසි කෙනෙකුට වාසනා ශක්තිය තිබේ නම් නැත්නම් වන්නාත්ම වල විදර්ශනා භවනාවක නිරත වී තිබේ නම් පාරමිත ශක්තියක් තිබේ නම් නිවන පැත්තට යොමු කරමින් ප්‍රායෝගික පැත්තට යොමු කරමින් ඒ ස්කන්ධ තුන අපි දැන් භවනා තුළින් අත්දකිනවා. දැන් පහසෙන් වාඩි වෙන භවනා. විනාඩි 5යි 10යි දැන් තමගේ රූපස්කන්ධය තමා වාඩි සිටින රූපයේ දෙස සිටින් බලන්න වාඩි සිටින යම් ආකාරයකින්ද ඒ දෙස සිටින් බලන්න තමාගේ රූපස්කන්ධයේ මතුපිටින් සිට ගෙනියන්න හරියට රෙදි කෑල්ලක් යමක් මතුපිටින් අතුල් දාගෙන යනවා ඇති රූපේ මතුපිටින් සිට ගෙනියන්න එතන Tamanට තේරෙන රූපේ වෙන ධර්මයක් ඒ දක්ෂින සිත ඒ මතකයෙන් ගෙනියන ලබන සිත නාම ධර්මයක් මෙතන නාම රූප දෙකක් තිබෙනවා. මේ දෙක පැහැදිලිව තේරෙන්න ඕන. රූපස්කන්ධේ නාමස්කන්ධේ දැන් රූපස්කන්ධය දෙස වරක් බලන්න එක්කට නාමස්කන්ධය දෙස ඊළඟට බලන්න මේ දෙක හැර තව වෙන සත්‍යයක් වශයෙන් හෝ මම කියලා ගන්නට නැත්නම් ගැහණියක් පිළිමේ කියලා ගන්නට ධර්මයක් තියනවාද මේ රූපස්කන්ධය තුළ කියලා සමාගයේ සිතයි සමාගයේ ශරීරයේ දෙසයි දත් බලලා විමසීමක් කරන්න. මෙන්න රූපස්කන්ධය මෙන්න නාමස්කන්ධය මේ දෙක හැර සත්‍යයක් ඉන්නාද ගැහණියක් ඉන්නාද පිළිමේ ඉන්නාද මම ඉන්නාද රූපස්කන්ධයේ තිබෙනවා නාමස්කන්ධයේ තිබෙනවා ඔය දෙක හැර සත්‍යයක් දක්නද නැහැ. ගැහණියක් කියන්නේ මම කියලා කෙනෙක් ගන්නද නැහැ. මේක තේමෙන්නට ඕන. ඔය දෙක පමණයි පාඩිය. දැන් අපි වේදනාව දෙසයි බලන්නේ මේකේ සුඛ වේදනාවක් නෙවෙයි නිසා සුඛ වේදනාව ගන්න නැහැ. ඒ වගේම මදහත් වේදනාවක් ප්‍රකට වෙන නිසා මදහත් වේදනාව ගන්න අපි දුක් වේදනාවක් කල්නවා. එතකොට කය දැන් පසුපස ගිහිලා පොළේ වැදී තිබෙනවා පසුපස. ඒ පසුපස වැදෙන ස්ථාන යම් කිසි දුක්ඛිත වේදනාවක් සමාඩ දෙන්න. ඒක සීපත් කරන වේදනාවක් වේදනාවක් දුක් වේදනාවක් දුක් වේදනාවක් දුක් වේදනාවක්. වම් පැත්තට යන ඊට පස්සේ දකුණු පැත්ත බලනවා පස්සපසේ වැඩි ස්ථානයේ දුක් වේදනාව දුක් වේදනාව දුක් වේදනාව මෙනෙහි කරනවා. ඒක දකිනවා. සිතින් ඒ පිටර පේන වේදනාව ඒක මෙනෙහි කරනවා. දැන් කලවා දෙක දකුණු කලවා හෝ වම් කලවා වල වේදනාවක් දැනෙනවා නැමිලා තියෙනවා. සැද වෙලා තියෙනවා වේදනාවක් දැනෙනවා මෙන්න දුක් වේදනාවක් දුක් වේදනාවක් ඊට පස්සේ අනිත් කරවාදයට බලනවා ඒකේ දැනෙන වේදනාව දකිනවා. වේදනාව දුක් වේදනාව දුක් වේදනාව දුක් වේදනාව. දැන් පිටිපතුල් හරිය හරි ශරීරයේ වෙන කොටසක හරි ඒ වේදනාව දැස් බලනවා මෙන්න දුක් වේදනාව මෙන්න දුක් වේදනාව මෙන්න දුක් වේදනාව දැන් මේ දුක් වේදනාව දැනෙන ශරීර කොටසයි දුක් වේදනාව දෙකයි මාර්ගය මාර්ගයට බලන මේ දුක් වේදනාව දැනෙන ගමන් පස්පස්ස කියලා. මොකද දීලා තියෙන පොළේ. මෙන්න මේ ශරීර කොටස මෙන්න මේ දැනෙන වේදනාව. මෙන්න මේ ශරීර කොටස මෙන්න මේ දැනෙන වේදනාව. මේ පිට හැර මේ වේදන ශරීර කොටසයි වේදනාවයි හැර වෙන ආත්මයක් මෙතන තියෙනවා. වෙන ගැහෙන කිසියක් නැති කියලා ගන්න වේදනාව තියෙනවා වේදනාව දැනෙනවා. නමුත් වේදනාව වෙන පුද්ගලෙක් නැහැ. ඒක අවබෝධ කරගන්න මේක කරන්නේ. මෙන්න රූපස්කන්ධයේ රූප කොටස මෙන්න වේදනා මෙන්න රූපය මෙන්න වේදනා මේ දෙකම සමනදී පස්සේ වේදනාව දෙස බලනවා වේදනාව වේදනාවක ඊට පස්සේ බලනවා ඔන්න කලවදිත වේදනාව ඊට පස්සේ බලනවා යටිපතුන හරි හරි වෙන කොටසට හරි වේදනාවද අර කලින් දැක්ිනවා නම් පසුපස්සේ වේදනාව කලවදිත වේදනාව අවධානය යොමු කරලා බලන විටම අර පසුපස්සේ දැනෙන වේදනාව වෙන දෙන්නේ නැහැ හිතට දැනෙනවා මෙන්න මේ නොදැනෙන බව තේරුම් අරගන්න වේදනාව මාර්ගයෙන් මාර්ගයට බලන්න ශරීරය පුරාම හිත පදවන්න පුළුවන් ප්‍රකට වේදනා දැන දැනෙන දක්වලට විතරක් හිත පදවන්න පුළුවන් ඔන්න පළවෙනි තැන වේදනාව දැනෙනවා දෙවෙනි තැන වේදනාව දැනෙනවා තුන්වෙනි තැන වේදනාව දැනෙනවා අර දෙවෙනි තැන තුන්වෙනි තැන වේදනාව දකින්න විට පළවෙනි තැන දැනෙන වේදනාව Taman තේරෙන්නේ නැහැ මේක ටිකක් විනාඩි දෙකක් කරනවා.